සහන් මහත්මයා හරි සල්නස මේ මුලින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලැබුණාට සහ අර මම ගොඩක් කල හිතාගෙන ගිය දෙයක් තමයි අර පන්සිල් රකින්නගේ ප්‍රාණඝාතයේ වැළකෙන එක. නමුත් මට මේ ළඟදි හීනෙන් පෙනුණා කෙනෙක් මාරනවා අර ඒක මට ඔබ වහන්සේ දැන් කියපු දේවල් වලින් හොඳට තේරුණා. සමහරවිට මට ප්‍රශ්න තුනක් පොඩ්ඩක් තියෙනවා මේ ඒක මේ පළවෙනි එක තමයි අර රහතන් වහන්සේලා ගත්තා විකල භෝජනෙන් දිවිහිමියෙන් වළකිනවනේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් ගත්තට පස්සේ يعني අපි ආහාර ගන්න එක පුරුද්දක් විදියට තිබුණා පෘථග්ජනයෙක් විදියට පුරුද්දක් විදියට තිබුණා ගමන් රහත් වුණ කෙනෙක් දැන් අද පෘථග්ජන වෙන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් හෙට රහත් වෙනවා. එතකොට ඒ රහතන් වහන්සේට ඒ රහත් භාවයත් එක්කම අර බඩගින්න දැනෙන එක නැති වෙනවද නැත්නම් කියන්නේ නැත්නම් ඒක උන්වහන්සේ ආසාවක් නැති නිසා වෙනවද? ඇත්තටම දැන් රහතන් වහන්සේ නමක් ජීවිතය පැවැත්වීමේ අවශ්‍යතාවය මත ආහාර ගන්න එකනේ කරන්නේ. අපි එක වේලක් ආහාර ගත්තාම ඇත්තටම ඒක වෛද්‍ය විද්‍යාත්මකව බැලුවා වුණත් දවසකට එක වේලක් අනුභව කිරීම හොඳටම ප්‍රමාණවත් මේ කය නඩත්තු කරන්නේ. එතනින් එහාට අපට අමතර ආහාර ගන්න අවශ්‍ය වෙන්නේ කුස ගින්න පාලනය කිරීමට සහ අපේ මානසික අවශ්‍යතාවයන් මත ඒ කියන්නේ හැඟීම් මත. ඉතින් ඒ නිසා දැන් කුසගින්න කියන එක සමහරුන්ට කුසේ අන්‍ය අධික ආත්ම භාව තියෙනවා. ඒක ඉතින් යම් යම් කර්ම වේකත් එක්කලා. ඉතින් මේ බඳු තත්වයන් උනත් අරහත්ත්වයටපත් වෙච්ච උතුමන් වහන්සේලා ඒ තත්වයට වහල් වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේලාට ඒක එච්චර අදාළ නැහැ. දැන් මුගලන් හාමුදුරුවන්ට හොරුතලලා අස්ති බිඳුනයි කියලා ඒක උන්වහන්සේ ඒක භුක්ති විඳින්නේ නැහැ. මේ තවදුරටත් මේ කය හසුරුවාගෙන පවත්වන්න බැරි නිසා තමයි උන්වහන්සේ බුදුහාමුදුරන්ගේ අවසර අරගෙන පිරිනිවන් පාන්නේ. එහෙම නැත්නම් අර හොරුතලුවයි කියලා. ඉතින් එහෙම නැත්නම් උන්වහන්සේට පළවෙනි වතාව දෙවෙනි වතාව නික්මලා ගියා වගේ තුන්වෙනි වතාවත් ඕනනම් මොන ක්‍රමෙන් හරි 이르දියක් පාලා අරගොල්ලන්ගේ රැකෙන්න තිබ්බනේ. ඉතින් එහෙම වෙන්න ඕන කමක් නැහැ. කර්මයක් විපාක දෙනවා නම් ඒක ඒ විදිහෙන් විපාක දෙන්න ඉඩ හරිනවා. ඉතින් Tamange ආමාශයේ අග්නිය බහුල වෙනවා නම් ඒක යම් කර්ම වේගයක් නිසා නම් සිද්ධ වෙන්නේ. ඒක ඒ විදිහෙන් උන්වහන්සේලා දරනවා. හැබැයි ආහාරය කියන එක උන්වහන්සේලා පරිහරණය කරන්නේ කය නඩත්තු කර ගැනීමේ මූලික අවශ්‍යතාවය සඳහා තමයි.